ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පසුගිය දවස්වල දහමේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යම්නම් ධර්ම දේශනාවන් පැවැත්තුවා. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම විපස්සනාවට යම් පමණක රුකුලක් ලැබෙන අවබෝධයක් ලබා දෙන එක්තරා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනා කීපයක් පවත්වන්න. ඉතින් අද අපි ඉදිරියට ගත්තේ කන්ද සංයුත්තේ. ඒ කියන්නේ සංයුත්තනිකායේ කන්ද සංයුත්තේ එන ආලිද්දිකාණ සූත්‍රය. එතකොට මේ හාලිද්දකාණ කියන්නේ ගෘහපතියෙක්. ඒ කියන්නේ ගිහි තැනැත්තෙක්. හැබැයි සෑහෙන අවබෝධයක් තිබිච්ච ඒ වගේම දහමේ ගැඹුරු කොටස් සෑහෙන පරිශීලනය කරපු ඒවා ගැන හොඳ විමසා බැලීමක් කරපු ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා සෑහෙන උත්සාහයක් දරපු තැනැත්තෙක් වශයෙන් මේ අහන ප්‍රශ්න වලින් අපිට තේරෙනවා. එතකොට එතුමා ඇසුරු කළා තියෙනවා අවන්ති ජනපදයේ ඉන්න මහා කච්චාන මහරහතන් වහන්සේලා. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ වෙනකොට අවන්ති ජනපදයේ තමයි වැඩ වාසය කරන්නේ. එතකොට අවන්ති ජනපදයේ වැඩ වාසය කරන ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා මෙතුමාට තිබිච්ච ප්‍රශ්න කීපයක් අහන අවස්ථාවක් තමයි මේ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අටක වර්ගයේ මාගන්ධීය ප්‍රශ්නය කියලා කියන්නේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් නැත්නම් මේ මාගන්ධිය සූත්‍රය කියන එකත් ඉතාම වටිනා දේශනාවක්. සමස්තයක් වශයෙන් මුළු අටක වර්ගයේම විශේෂයෙන්ම ගැඹුරු ධර්ම කාරණා රසක් අන්තර්ගත වෙන සූත්‍ර දේශනා ගණනාවක් අන්තර්ගත වෙන කොටසක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සුත්තනිපාතේ අටක වර්ගයේ පාරායන වර්ගයේ කියලා කියන්නේ විශේෂයෙන්ම ධර්මයේ ඊටාම ගැඹුරු කොටස් රාශියක් අන්තර්ගත වෙන කොටස්. ඒ වගේමයි විශේෂ පිළිගැනීමක් තියෙනවා බුදුරජාන් වහන්සේගේ මුල් බුදු සමය ඒ අටක වර්ගයට පාරායන වර්ගයට පදනම් වෙලා තියෙනවා කියලා. ඉතින් පස්සේ කාලයේදී ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේම අවසන් යුගයේ නැත්නම් අපි හිතමු අවුරුදු 20කට පස්සේ වගේ ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා අතර විවිධ සාකච්ඡාවන් සිද්ධ වෙනවා මේ අටක වර්ගයේ පාරායන වර්ගයේ ඉදිරිපත් වෙලා තියෙන ගාථා සම්බන්ධයෙන්. ඒ වගේමයි ඇතැම් ස්වාමීන් වහන්සේලා තම තනියෙන් ගිහිල්ලා ප්‍රශ්න නගනවා ඒවා සම්බන්ධයෙන්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේත් ඒ ගාථාවන් නැවත පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේමයි දැන් මේ අද අපි සාකච්ඡා කරන හාලිද්ද කාණි සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් අපිට පේනවා. ඇතැම් ප්‍රඥාවන්ත ගිහි උපාසකයින් උපාසිකාවන් පවා ඒ අටක වර්ගයේ එන ගාථාවන් ඒ වගේම පාරායන වර්ගයේ එන ගාථාවන් වෙනත් ධර්ම කතික භික්ෂුන් වහන්සේලා හමුවට ගිහිල්ලා විස්තර කරලා දෙන්න කියලා ඉල්ලා සිටීමක් කරලා තියෙනවා. ඉතින් ඒතකොට මේ අද අපි ගත්ත හාලිද්දකාන සූත්‍රය අන්නේ බඳු අවස්ථාවක්. එතකොට මේ අටක වර්ගයේ එන මාගන්ධී සූත්‍රයේ අන්තර්ගත ගාථාවක් සම්බන්ධයෙන් විවරණයක් ලබා ගන්න තමයි මේ හාලිද්දකාන කියන ගෘහපතිතුමා මහා කච්චාන මහරහතන් වහන්සේ හම්බ වෙන්න යන්නේ. ඒකට එකwidehat අපිට බලන්න පුළුවන් ඇයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේම හොයාගෙන යන්නේ කියලා. මහා කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ විශේෂයෙන්ම මේ බුදු සාසනය තුළ සංක්ෂිප්ත වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන ලද ධර්ම කොටසක් විස්තර සහිතව ඒ වගේම ලිහිල් කරලා අනිත්‍යයට හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් දේශනා කරන්න සමර්ථ විසුණු වහන්සේලා අතර ප්‍රධානියා එහෙම නැත්නම් විසුණු වහන්සේලා අතර අග්‍රම තැනැත්තා වශයෙන් බුදුරජාන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අම්ම අවස්ථාවක බුදුරජාන් වහන්සේ යම්කිසි දහමක් යම්සි දහම් කරුණක් කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් දේශනා කරා නම් ඒකේ ගැඹුර අනිත් භික්ෂුන් වහන්සේලාට අවබෝධ වුණේ නැත්නම් උන්වහන්සේලා යනවා මේ මහා කච්චාන මහරහතන් වහන්සේව හම්බෙන්න හම්බෙන්න ගිහිල්ලා ප්‍රශ්න අහනවා ඒක විස්තර කරලා දෙන්න කියලා කියනවා ඒ වගේ සෑහෙන අනිත් භික්ෂුන් වහන්සේලාත් මේ මහා කච්චාන මහරහතන් වහන්සේගේ අසුර ලැබපු අවස්ථාවන් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවන් පේන්න තියෙනවා උදාහරණයක් වශයෙන් මදුපින්ඩික සූත්‍රය ගත්තොත් එතෙන්දෙත් භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ බොහොම සංක්ෂිප්ත වශයෙන් ධර්මකාරණා කීපයක් ඉදිරිපත් කළා ඊළඟට උන්වහන්සේ අසරෙන් නැගිටලා විහාරයට වැඩම කළා. ගන්ධකිලියට වැඩම කළා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒකේ අර්ථය තේරුම් ගන්න වැඩම කරන්නේ මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට. එතකොට තමයි මහා කච්චාන මහරහතන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ අන්තර්ගත ඒ ඊටාම වටිනා ප්‍රපංච හා සම්බන්ධ විස්තරය ගෙනහැර දක්වන්නේ. ඒ වගේමයි තවත් අවස්ථාවක් තියෙනවා උද්දේශ විභංග සූත්‍රය. ඒකත් මජ්ක්‍ධිම නිකායමයි හම්බ වෙන්නේ. එතෙන්දෙත් භික්ෂුන් වහන්සේලා මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා තමයි විස්තර විභාග දැනගන්න උත්සාහත් වෙන්නේ. එතෙන්දෙත් උන්වහන්සේ තමයි විස්තර කරන්නේ. තවත් අවස්ථාවක් වෙනවා බද්දේක රත්න සූත්‍රයක්. මේ බද්දේක රත්න ගාථාවන් පිළිබඳව මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් විමසනවා. එතකොට උන්වහන්සේ ඒ බද්දේකරප්පු සූත්‍ර පිළිබඳව විවරණයක් සපයනවා. ඒ වගේ විවිධ අවස්ථාවන් වලදී මේ මහා කච්චාන මහරතන් වහන්සේ ඒ සංක්ෂිප්ත වශයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොටාශයන් විස්තර සහිතව ඒ වගේමයි ලිහිල් ආකාරයෙන් අනිත් අයට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට විස්තර කරන්න සුවිශේෂී දක්ෂතාවයක් පෙන්වපු ස්වාමීන් වහන්සේ නමක්. දැන් මෙතෙන්දී මේ මහා කච්චාන මහරහතන් වහන්සේ අවන්ති ජනපදයේ කුරරගහ කියන ප්‍රපාතයක තියෙන නැත්නම් පර්වතයක තමයි වැඩ වාසය කරන්නේ. එතෙන්ට තමයි මේ හාලිද්ද කානි කියන ගෘහපතිතුමා ගමන් කරන්නේ. ගිහිල්ලා අහන ප්‍රශ්නේ තමයි අටක වර්ගයේ මාගන්ධීය ප්‍රශ්නයේදී භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම ගාතාවක්. ඕකම් පහය අනිකේතසාරී ගාමේ අකුබ්බං මුනි සන්තවානි කාමේහි විත්තෝ අපිරෙක්කරානෝ කතන්න විග්ගයිහ ජනේන කෛරාති. ඒතර මේ විදිහට සංක්ෂිප්ත වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කොටාසය මට විස්තර වශයෙන් විභාග වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් ද සාමීන් වහන්සේ කියලා තමයි කොහොමද මම මේක දැනගන්නේ කියලා තමයි මේ හාලිද්ද කාණේ ගෘහපතිතුමා මේ මහා කච්චාන මහරතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්නේ. දැන් ඔන්න එක එක කොටසක් ගානේ මේ ගාථාවේ වචනයක් වචනයක් ගානේ ආලිද්ද කාලි ගෘහපතිතුමාට දැන් මහා කච්චාන මහරතන් වහන්සේ විස්තර කරගෙන යනවා. පළවෙනියෙන්ම එන විග්‍රහය තමයි මේ ඕක කියන අවස්ථාව. ඕක. ඕක කියලා කියන්නේ ගෘහය කියන අදහස නැත්නම් නිවස, ගෘහය, වාසස්ථානය කියන අදහස. ඒතර මොකද්ද මේ ඕක කියලා කියන්නේ? ඉතින් ඒක සම්බන්ධයෙන් විස්තරයක් මුලින්ම ඉදිරිපත් කරනවා මහා කච්චාන මහරතන් වහන්සේ. රූප ධාතුකෝ ගහපති විඥානස්සෝකෝ. රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. ඒ කියන්නේ මේ රූප ධාතුව කියන එක නැත්නම් රූපස්කන්ධය කියන එක විඥාණයට නිවසක් බවට පස් වෙනපත් වෙනවා. විඥාණයට ගහක් ගයක් බවට ගෘහයක් බවට පත් වෙනවා. ඒකට ඒ බඳු රූපයක් ඇසුරු කරගෙන ඒකේ රාග වශයෙන් බැඳිලා ඇඳිලා ඒකේ පැටලිලා ඉන්න අවස්ථාවේදී විඥාණය ගයක් ඇසුරු කරන තැනත් එක් වශයෙන් ගෘහයක් ඇසුරු කරන තැනත් එක් වශයෙන් පෙන්눔 කරනවා. ඉතින් එතකොට ඒ කියන්නේ කිසිම දැන් කොයි හෝ වෙලාවකදී විඥානීය රූපයක් අසුරු කරනවා නම් ඒ අවස්ථාවේදී එයා ගෘහයක් අසුරු කරනවා කියලා සලකන්න පුළුවන්. ඒ වගේමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පෙන්නනවා වේදනා ධාතුකෝ ගහපති විඥානසෝකෝ. ඒ කියන්නේ මේ වේදනා ධාතුවක්, වේදනා ස්කන්ධයක් විඥාණයට läග සිටින්න නැවතී සිටින්න, වාසය කරන්න, හොඳට අපි කියමු සැතපීලා ඉන්න මේ ගයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට යම් වෙලාවකදී වේදනාවක් ඇසුරු කරමින් ඒ තුල රාගයෙන් බැඳිලා ඒ තුල පැටලිලා ඉන්න අවස්ථාවක් තියෙනවා නම් එතකොට අන්න මේ මහා කච්චාන මහරතන් වහන්සේ කියනවා එතෙන්දිත් ඕකසාරී කියලා කියනවා මේ විඤ්ඤාණය. ඒ කියන්නේ ගයක් ඇසුරු කරන්නෙක් කියලා මේ විඤ්ඤාණයට නමක් දෙන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා සංඥා ධාතුකෝ ගහපති විඥානස්සෝකෝ. ඒවා ඒ අන්දමින්ම සංඥා ස්කන්ධය, සංඥා ධාතු, සංඥා ස්කන්ධයත් මේ විඥානය ඇසුරු කරන්න පුළුවන් ඒ වෙලාවේදී සංඥාවක පැටලිලා, සංඥාවක බැඳිලා විඥානය එතන වැඩෙනවා නම්, එතන läග සිටිනවා නම්, එතන පදිංචි වෙලා ඉන්නවා නම් ඒ විඥාණයට කියනවා ඕකසාරී කියලා. නැත්නම් ගයක් ඇසුරු කරන, ගෘහයක් ඇසුරු කරන තැනැත්තෙක් වගේ තමයි එතකොට විඥානය. ඊළඟට පෙන්වනවා සංඛාර ධාතුකෝ ගහපති විඥානස්සෝකෝ. ඒ අන්දමින්ම සංස්කාර ස්කන්ධය යම් වෙලාවක ඇසුරු කරමින් ඒ තුල බැහැගෙන, ඒ තුල උපාදාන කරගෙන, ඒ තුල läගගෙන, ඒ තුල බැඳිලා යම් කිසි අවස්ථාවක විඥානය ගත කරනවා නම් එතකොටත් කියනවා විඥාණයට දෙයක් ඇසුරු කරන කෙනෙක් කියලා. ඒතර මේ කතාවම ඇත්තම නැත්නම් මේ අවස්ථාවම භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කන්ද සංයුත්තයේම එන උපය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා විඥාන ධාතු රූප උපයං වා භික්ඛවේ විඥානං පිට්ඨමානං පිට්ඨේය රූපාරම්මණං රූපප්පතිත්තං නන්දුපසේචනං බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජේය මේ විදිහට දේශනා කරනවා ඒ කියන්නේ රූපයක් අසුරු කරමින් රූප ස්කන්ධයක් අසුරු කරමින් තමයි යම් වෙලාවක විඥාණය ගත කරන්නේ ඒ වෙලාවේදී එය තමයි අරමුණ බවට පත් වෙන්නේ රූපාරම්මණං රූපය අරමුණක් බවට පත් වෙනවා රූපප්පතිත්තං රූපය මත එතකොට විඥානය පිහිට ගන්නවා නන්දූප සේචනම් එතෙන්දී ඒ ඒ අසුර නිසා ඒ කුඩුපඟ වීම නිසා යම්කිසි සතුටක් රාග නිස්ෘත සතුටකුත් හටගන්නවා බුද්ධින් ඒ කියන්නේ වර්ධනය වීමකට ලක් වෙනවා විඥානය විරෝල්හින් තව තව වර්ධනය වීමක් තව තව අතුවිති ලියලා වැඩිවීමක් වේපුල්ලං ආපජ්ජිය. ඊළඟට විපලත්වයකටපත් වීමක්. හොඳට දැන් සරුසාර වෙලා වර්ධනය වෙච්ච තත්ත්වයක් විඥානය තුළ හටගන්නවා. හරියට නිකන් විඥානය කියන්නේ බීජයක් නම් ඒ බීජයට එතකොට තනියෙන් බෑ කටයුතු කරන්න. මේ රූපය ඇසුරු කරන රූප ක්ෂේත්‍රය තුළ යා කටයුතු කරනවා නම් එතකොට අන්න යාට වැඩෙන්න අවස්ථාවක් සැලසෙනවා. මේ ඇසුර හරහා යම්සි රාගයක් ආස්වාදයක් නන්දියක් හටගන්න පුළුවන්. ඉතින් එතකොට යා තව තව එතන පෝර දා ගන්නවා, තව තවත් මුල් ලියා ගන්නවා. ඊට පස්සේ ඔන්න පොඩ පොඩ වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්තිමට මහා වෘක්ෂයක් බවට එතනපත් වෙනවා. අන්න ඒ වගේ ඒ අවස්ථාව රූපස්කන්ධය ඇසුරු කරන අවස්ථාවක්. විඥානයේ රූපයක බැඳිච්ච අවස්ථාවක්. රූපයක් උපාදාන කරපු අවස්ථාවක්. ඒ අවස්ථාව ඔය උපය සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට විඥානස්කන්ධය රූපස්කන්ධය ඇසුරේ රූපස්කන්ධය අරමුණ වශයෙන් තබා ගනිමින් ඒ මත පිහිටා ගනිමින් ඒක පදනම් කරගෙන ඒක මත වර්ධනය වෙවි ඒක මත විපලත්වයකටපත් වෙලා ඉන්න අවස්ථාව ඕකසාරී කියලා එනම් මේ සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. ගයක් ඇසුරු කරන අවස්ථාවක් වශයෙන් හිතා ගන්න පුළුවන්. දැන් අපිට මේක ටිකක් තේරුම් ගන්න අපි හිතමු යම්සි යෝගාවචරයේ එයාට පුළුවන්කමක් ලැබිලා තියෙනවා නම් හිත උපාදාන වලින් තොරව සුළු වෙලාවක් හරි පවත්ව ගන්න. ඉතින් එයාට තේරෙනවා සමාන වෙලාවට අපි හිතමු දැකපු ලස්සන දර්ශනයක් ඔස්සේ ඇතැම් විට හිත යන්න පුළුවන්. ඒතර හිත මුලින් දැක්කේ නිකම් පුංචි නිමිත්තක් පමණයි. කියන්නේ පුංචි ඡායාවක් පමණයි. පුංචි ලකුණු කීපයක් පමණයි. හැබැයි ඊට පස්සේ ඒක පිළිබඳ යම්කිසි උනන්දුවක් ඇති වුණා. ඒ වෙතට ඇහැ යොමු වීමක් සිදු වුණා. ඒකේ විස්තර හොයන්න දැන් පටන් ගත්තා. තව තව නිමිති අනුයන්ජන ගන්න පටන් ගත්තා. දැන් හිත ටික ටික ඒ අසර දැන් බහ ගන්නවා. ඒ කෙරෙහි යම්කිසි උනන්දුවක් ඇති කරගන්නවා. ඒකෙන් යම්කිසි සතුටක් ආස්වාදයක් ලබනවා. දැන් තව තව මේ තමන්ගේ තිබිච්ච අර කලින් උපාදාන රහිත හිත දැන් උපාදාන සහිත තත්වයකට යමක් ඇසුරු කරන තත්වයකට රූපයක බැඳුන තත්වයකට ඒ මත පිහිටගත් තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේමයි අපි හිතමු සද්දයක්. අපි සක්මන් මළුවක සක්මන් කර කර අපිට පුළුවන්කමක් තිබුණා නම් කොහොම සැහැල්ලු මනසක් පවත්වන්න තවත් ටිකක් එහාට ගිහිල්ලා උපාදාන වලින් තොර මනසක් පවත්වන්න කිසිරක් කිසිවක් ඇසුරු නොකරන මනසක් පවත්වන්න අපි හිතමු මේ වෙලාවේදී ඇහිච්ච ශබ්දය අපි හිතමු ලස්සන ගීතයක්. ඊටාම අලංකාර ගීතයක්. තමන් අහලා තියෙන තමන් බොහොම කැමති ගීතයක්. ඔන්න ඉතින් දන්නේම නෑ එතනට හිත යනවා විඥානය එතන පොඩ්ඩක් ඔන්න බැහැ ගන්න. ඒක නිමිටි ගන්නවා දැන්. ඒකේ හඬ පිළිබඳව, ඒකේ ලය පිළිබඳව, ඒක කියන ගායකයා පිළිබඳව, වචන පිළිබඳව, අර්ථය පිළිබඳව ටික ටික ටික ටික පොඩ පොඩ පොඩ ඇතුළට ඇතුළට දැන් ඔන්න ඒ රු මේ ඇහෙන සද්දේ, ඒ ඇහෙන ගීතයේ දැන් හිත බැඳෙනවා, ඒකේ හිත ඇලෙනවා. ඒක දැන් හොඳට බැහැ ගන්නවා. විඥාණයට හොඳ ආහාර ටිකක් පෝෂණයක් ලැබෙනවා. අන්තිමට විඥාණය ඒ රූපය, ඒ සද්දය අසුරු ගන්න පටන් ගන්නවා. ඒතර එයාට දැන් අන්න නිවසක් ලැබුණා. දැන් කලින් තිබෙන්නේ එකකටකින් අර උපාදාන රහිත තත්ත්වය කියන්නේ නිවසක් නැති තත්ත්වයක්. නිදහස් තත්ත්වයක්. සැහැල්ලු තත්ත්වයක්. දැන් එයා නැවතත් ගෘහස්තයෙක් බවට පත් වුණා. ගියක් ඇසුරු කරන කෙනෙක් බවට පත් වුණා. ආයෙත් නිකන් කියනවා නම් අර පංච කාමයන් ඇසුරු කරන ගිහියෙක් වගේ තත්ත්වයට ඔන්න දැන් හිතපත් වුණා. සම්පූර්ණයෙන්ම එතකොට ඒ රූපයක් ඇසුරු කරන හිතක්. නැත්නම් සද්දයක් ඇසුරු කරන හිතක්. ඒ වගේම අපි තුන් ගඳක් සුවඳක් වුණත් යම් වෙලාවකට අපේ හිත අසුරු කරනවා නම් ඒකේ බැඳෙනවා නම් ඒ තුලින් යම්ස සතුටක් ආස්වාදයක් භුක්ති විඳිනවා නම් ඒකෙම läගගෙන ඉන්නවා නම් ඒ කියන්නේ අන්න ඒ රූප ධාතු කියන මට්ටම තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ රූප ධාතුවක් අසුරු කරනවා. රූපස්කන්ධයක් යා විඥානය අසුරු කරනවා. එතකොට යාට ඕකසාරී කියන නම යෙදලා තියෙනවා. ඒ කියන්නේ ගෘහයක, ගෙයක වාසය කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ වේදනා පැත්තෙන් උත් මේ විදිහටමයි විස්තර කරන්නේ. බුදුරජාන් වහන්සේත් උපේ සූත්‍රයේදී යාන්දමින් විස්තර කරනවා. වේදනා ධාතු උපයන්වා භික්කවේ විඥානං තිත්තමානං තිත්තේය වේදනා රම්මනං වේදනා පතිත්තං නන්දුපසේචනං බුද්ධින් විරෝධින් වේපුල්ලං ආපංචයි. යම් වෙලාවක වේදනාවක් ඇසුරු කරගෙන සැප වේදනාවක් කියලා අපි උදාහරණයක් වශයෙන් ගමු. යම්සි වෙලාවක සැප වේදනාවක් දැනෙනවා. ඒ සැප වේදනාව දැන් හිත ඇසුරු කරන්න පටන් ගන්නවා. හිත කියන එකෙන් මෙතනදී විශේෂයෙන් අදහස් වෙන විඥාණය. ඒ විඥාණය ඒ වේදනාව, සැප වේදනාව ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒකෙම තව තව විස්තර බලනවා. ඒකෙන් යම්සේ ආස්වාදයක්, සතුටක් භුක්ති විඳිනවා. ඊට පස්සේ ඒකෙම බැහැ ගන්නවා, ඒකෙම ඇලෙනවා, ඒකෙම බැඳෙනවා. ඒ තුලින්ම එයා යම්සේ වර්ධනයක්, විපුලත්වයකටපත් වීමක්, හොඳට අතීත ලියලා වර්ධනය වීමක් දැන් සිද්ධ වෙනවා. දැන් ඉතින් වේදනාව මත පදනම් වෙච්ච විඥානයක්. පිහිටි විඥානයක්. හොඳට වේදනාව මත පෝෂණය ලබන විඥානයක් තමයි දැන් තියෙන්නේ. ඒකත් අන්න ඕකසාරී කියලා කියනවා. ගියක් අසුරු කරන කෙනෙක්. එයාට තමයි ගියක් අසුරු කරන කෙනෙක් කියලා කියන්නේ. ඊට සංඥාතේ වගේමයි සංඥා ධාතුකෝ ගහපති විඥානස්සෝකෝ. දැන් සංඥාවලුත් ඒ වගේම මේ විඥාණයට ගයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම විඥාණයට ගෙවල් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එක්ක රූප ධාතු දෙදෙට යාට යන්න පුළුවන් එක්ක වේදනා ධාතු දෙදෙට යාට යන්න පුළුවන් එක්ක සංඥා ධාතු දෙදෙට යාට යන්න පුළුවන් එක්ක සංස්කාර ධාතු දෙදෙට යාට යන්න පුළුවන් ඒවල් හතරක් තියෙනවා ඉතින් හැමතිස්සෙම මේ හතරෙන් එකක් ඇසුරු කරගෙන තමයි යා ඉන්නේ ඉතින් සමහර විට එකක් වැඩි වෙලාවක් ඇසුරු කරලා ඊළඟ දෙදෙට යනවා ඒක අපි හිතමු ටික වෙලාවක් ඇසුරු කරනොත් තවත් දෙදෙට යනවා ඒක ඇසුරු කරලා අනිලාගේ දෙදෙට යනවා ඉතින් මේ වගේ නිරන්තරයෙන්ම එහෙමනම් මේ තියෙන විඥාන తত্ত্বය ඕකසාරී තත්වයක්. නිවෙසක් ඇසුරු කරන තත්වයක්. ගෘහයක රැඳිච්ච තත්වයක්. ගෘහාශ්‍රිත තත්වයක් තමයි විඥානෙට තියෙන්නේ. ඉතින් අපේ හිත දිහා බැලුවාම සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා. ඉතින් නිරන්තරයෙන් හිත උපාදාන වලින් තොරව පවත්වා ගන්නවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. හිත හරිම කැමතියි මේ වගේ ගයක් අස්සේ රින්ගගෙන ඉන්න. ගයක් මත පිහිටගෙන ඉන්න. ගයක් මතින් ආවරණයක් ලබාගෙන ඉන්න ගයකට කොටු වෙලා ඉන්න අපේ හිත පුදුම කැමැත්තක් දක්වනවා. ඒතර ගෘහාශ්‍රිතව මේ වාසය කරන මේ తত্ত্বය ඒ කියන්නේ ගැඹුරින් ගත්තොත් මේ විඥානයේ තියෙන ඒ తত্ত্বය තමයි අපි ඉතින් අත්දකින්නේ. අපිට සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගත්තොත් නැත්තම් මේ සම්මුති මට්ටමකින් ගත්තොත් අපි හරි කැමති ගයක් ඇසුරේ ඉන්න. විසුණු වහන්සේ කෙනෙක් වුණත් ඔන්න කුටියක් ඇසුරේ ඉන්න. වාසස්ථානයක් ඇසුරේ ඉන්න. අපි ඒ තරම් කැමැත්තක් නැහැ නිකන් ගයක් නැතුව පහසුවෙන් රැහැල්ලුවෙන් එහෙම ඉන්න අපි කැමැත්තක් නැහැ. ඒතකොට ඉතින් අපිට දැනෙන්නේ හරිම නිකන් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වශයෙන්. මොකද දෙයක් නැහැ කියලා හැඟීමක් තමයි එතකොට එන්නේ. දැන් මේකේ ගැඹුරු අර්ථය ගත්තාම මෙතන මේ විශේෂයෙන් පෙන්වන්නේ අපිට භෞතික වූ ගයක්, නිවසක්, නැත්තම් කුටියක්, සේනාසනයක් නොමැති තත්ත්වෙ නෙමෙයි. විඥාණය කොහොමද ගයක් අසුරු කරන්නේ? විඥාණය කොහොමද ගෘහයක් අසුරු කරන්නේ? විඥාණයට තියෙන ගෘහය, නිවස තමයි එක්ක රූපය, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංස්කාරය. දැන් සංඥාවක් අසුර කරන අවස්ථාවේදී හිතට යම් කෙසේ සංඥාවක් ආවම අපි බොහෝ අතීතයේ වෙච්ච දෙයක් සම්බන්ධයෙන් කුංචි මතකයක් අවදි වෙනවා. ඒ සම්බන්ධ පොඩි සංඥාවක් හිතේ මතුවෙනවා. යම් හෝ ඡායාවක් හිතේ මතුවෙනවා. ඉතින් ඒ පිළිබඳව යම් යම් උනන්දුවක් ඇති වුණා. අපි ඒකට වංශي වටනකමක් දුන්නා. මේ අහවලා කියලා කුජලයේක ඒකට ආරෝපණය කළා. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් අපේ තියෙන මේ උනන්දුව නිසා අපේ තුල ඇතිවෙච්ච නන්දිය නිසා සතුට නිසා රාග නිශ්චිත බැඳීම නිසා නේද තව තව සංඥා දැන් මතක් වෙලා එනවා. මේ අතීත සිද්ධිය හා සම්බන්ධ තව තව සංඥා මතක් වෙලා එනවා. වෙච්ච කාරණා මතක් වෙලා එනවා. කියපු කරපු දේවල් ඔක්කොම මතක් වෙලා එනවා. මෙහෙම වෙන්න වෙන්න දැන් තව තව දැන් හිත පිරෙන්න ගන්නවා සංඥාවකින්. සංඥාවන් නිකන් අර මේ වැඩෙන්න පටන් ගන්නවා. මේ මත දැන් විඥාණයට හොඳට ආහාර ලැබෙනවා. විඥාණය මත පිහිටාගෙන වැඩෙන්න පටන් අරගෙන වර්ධනය වෙන්න පටන් අරන් සම්පූර්ණයෙන්ම විපුලත්වයකට පත් වෙලා දැන් ඉතින් හොඳ නිවසක් එයාට හම්බුණා සංඥා මතින් සකස් කරපු නිවසක් සංඥා එමට තියෙන මුළු දැන් හිත පුරාම දැන් සංඥා තියෙනවා ඉතින් මේ සංඥාවල දැවටිච්ච හිතක් සංඥාවල පැටලිච්ච හිතක් සංඥාවල බැඳිච්ච හිතක් දැන් ඔන්න ලැබිලා තියෙනවා ඉතින් එතකොටත් අන්න කියනවා මේ හිතට ඕකසාරී කියලා විඥාණයට ඕකසාරී කියලා කියනවා නිවසක් ඇසුරු කරන තැනක් එක්ක ගෘහයක් ඇසුරු කරන තැනක් වෙන්න. දැන් හිතමු අපි ඊට පස්සේ සංස්කාර ගත්තත්. හිතට පුංචි අපි හිතමු සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල අපි එතනින් නිකන් අතහැරලා දැම්මේ නෑ. ඒ සිතුවිල්ල කෙරෙහි අපේ යම්ස උනන්දුවක් ඇති වුණා. ඒ සිතුවිල්ල මගේ කියලා හිතාගත්තා. ඊට පස්සේ ඒ සිතුවිල්ල මත තවත් සිතුවිල්ලක් අපි හිතුවා. ඒ සිතුවිල්ල මත තවත් සිතුවිල්ලක් අපි හිතුවා. දැන් මෙහෙම මෙහෙම හිතාගෙන යනකොට එක එක දිශාවන් වලට දැන් මේක පැතිරෙන්න පටන් ගත්තා, විහිදෙන්න පටන් ගත්තා. ඒක දැන් පොඩ පොඩ වැඩිලා වර්ධනය වෙලා ප්‍රපංචයක් බවටම තත්පත් වුණා. දැන් ඉතින් හිත සම්පූර්ණයෙන්ම නිකන් වල්මත් වෙච්ච තත්වයක්, වටවලල්ලේ යන තත්වයක්, විවිධ දිශාවන් ඔස්සේ හිතන තත්වයක් තමයි හිත ඇතුලේ දැන් හටගන්නේ. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම දැන් හිතට ලොකු වැඩක් පැවරලා තියෙනවා. හිත නිකන් වල්මත් වෙලා තියෙනවා. හිත ඉබාගාට යනවා, මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා, ඒක ඇසුරු කරනවා, මේක ඇසුරු කරනවා, අතීතය ඇසුරු කරනවා, අනාගතය ඇසුරු කරනවා. රූප ඇසුරු කරනවා, ශබ්ද ඇසුරු කරනවා, ගන්ධ සුවඳ ඇසුරු කරනවා මේ වගේ විවිධාකාර දේවල් ඇසුරු කරගෙන ඇසුරු කරගෙන විඥානය ඉතින් හොඳට පිහිටාගෙන සිහින මවාගෙන ජීවත් වෙනවා. ඒක තමයි විඥාණයට ලැබිලා තියෙන ආහාර. ඒක තමයි විඥාණයට ලැබිලා තියෙන නිවස. ඉතින් මේ අවස්ථාවත් ඕකසාරී කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා. සංඛාර ධාතුකෝ ගහපති විඥානස්සෝකෝ. මේ වගේ සංස්කාර ධාතුවත් විඥාණයට නිවසක් බවට පත් වෙනවා. සංඛාර ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. යම් හෝ අවස්ථාවකදී අර වගේ විවිධාකාර සංස්කාරයන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට ඒවට අපි තව තව පෝර දානකොට විවිධ චේතනා අනුව අපි කටයුතු කරනකොට තව තව අපි හිතනකොට කල්පනා කරනකොට ප්‍රකල්පනා කරනකොට ප්‍රපංච කරනකොට අන්න ඒ විඥාණයට උමනා කරන ආහාර පෝෂණය සියල්ල ලැබෙනවා එයා හොඳට ගෙය ඇසුරු කරගෙන සංස්කාර ගෙය ඇසුරු කරගෙන එයා වාසය කරනවා කියනවා අපිට තේරෙනවා මේ විඥාණය එක්ක රූපයක් අසුර කරනවා එක්ක වේදනාවක් අසුර කරනවා එක්ක සංඥාවක් අසුර කරනවා එක්ක සංස්කාරයක් අසුර කරනවා. ඊට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊට මේ කුමක් හෝ අසුර කරන විඥානයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට එයාට වැඩෙන්න වර්ධනය වෙන්න හැකියාවක් නැහැ එහෙම අසුරක් නැත්තම්. වෙනත් වචන වලින් කියනවා නම් මේ එයාට පෝෂණයක් ආහාරයක් ලැබෙන්නේ මේ රූපයක් ඇසුරු කරන අවස්ථාවේදී. නැත්නම් වේදනාවක් ඇසුරු කරන අවස්ථාවේදී. නැත්නම් සංඥාවක් ඇසුරු කරන අවස්ථාවේදී. නැත්නම් සංස්කාරයක් ඇසුරු කරන අවස්ථාවේදී. දැන් ඊට පස්සේ මේ මහා කච්චාන මහරතන් වහන්සේ දේශනා කරනවා කතංච ගහපති අනෝකසාරී හෝති. දැන් මේකේ අනිත් පැත්ත, විරුද්ධ පැත්ත. මොකද්ද මේ අනෝකසාරී කියලා කියන්නේ? ඒ කියන්නේ ගෘහයක් ඇසුරු නොකරන තැනැත්තෙක්. ගයක් නොහැසිරෙන තැනැත්තෙක්. ගයක් නැති තැනැත්තෙක්. කියලා කියන්නේ මොකක්ද? ඉතින් අපිට හිතෙනවා එහෙනම් මේ දෙයක් දලක් නැති, සිදයක් නැති බොහොම දුප්පත් මිනිස්සෙක්, හිඟන මිනිස්සෙක්, එයාට තමයි ඉතින් ගයක් නැත්තේ කියලා. නමුත් මෙතන ගැඹුරු අර්ථයෙන් ගත්තාම ඒක මේ නෙමෙයි කතා කරන්නේ මේ දැනත්තේ කුජලයක් වශයෙන් ගයක් ඇතුළු නොකිරීම නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන විශේෂම විඥානය. විඥානයේ රූපයක් ඇසුරු නොකරන අවස්ථාව. රූප ධාතුවකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා ඒ උපය උපාදාන චේතසෝ අදිඨාන අභිනිවේෂ අනුසය තේ තථාගතස්ස පහීන උච්චින්න මූලා තාලවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති දැන් ඊටාම ගැඹුරින් දැන් මහරතන් වහන්සේ දේශනා කරනවා මහා කච්චාන මහරතන් වහන්සේ උන්වහන්සේ කියනවා යම් වෙලාවකදී මේ රූප ධාතුව හා සම්බන්ධයෙන් ඒ කියන්නේ රූපස්කන්ධය හා සම්බන්ධයෙන් දැන් යම්ස තැනැත්තෙක්ගේ හිතේ යෝ ඡන්தோ යම් ඡන්දයක් ආසාවක් තිබුණාද ඒක දැන් දුර වෙලා යෝ රාගෝ යම්සි රාගයක් ආලයක් තණ්හාවක් තිබුණාද ඒක දැන් දුර වෙලා ඒක පහිනා ඒක ප්‍රහාණය වෙලා ඊට පස්සේ උපය උපාදාන ඒ කියන්නේ නිකන් ලංව සිටීම් අතින් අල්ලගෙන සිටීම් ඇඟෑලුම්කම් පැවැත්වීම් ඒවා දැන් අයින් වෙලා දැන් උපාදාන කියන්නේ ඒක ග්‍රහණය කරගෙන සිටීම, දැඩිව අල්ලගෙන සිටීම, බදාගෙන සිටීම. ඒකත් දැන් අයින් වෙලා. ඉතින් එතකොට ඒ ඒ අන්දමින් ඒ යමක් ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඒ ඉන්න එක අයින් වෙන්න නම් ඒ ඒකෙ තිබිච්ච බැඳීම, තණ්හාව, ආසාව, ඡන්දය ඒවා දුර වෙනවා. අපි දන්නවා අපේ හිතේ කාමච්ඡන්දයක් බලපවත්වන අවස්ථාවකදී තනිකරම ඉතින් විවිධාකාර රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ සුවඳ රස පහස. ඒ වගේමයි හිතින් හදාගත්ත දේවල්. ඉතින් මේවා ඔක්කොම ඇසුරු කර කර ඒවා ගැන රස විඳ විඳ ඒකෙන් ආස්වාදයක් ලබමින් තමයි අපේ හිත පවතින්නේ. මොකද ඒ කාමච්ඡන්දයට බැඳිලා. එහෙනම් කාමච්ඡන්දයෙන් තොර වෙච්ච අවස්ථාවක් තමයි හිත සැහැල්ලුවෙන් සහනශීලීව කොහෙවත් නොබැඳී ඉන්න පුළුවන් තත්ත්වයක් අත්දකින්න. ඉතින් එහෙනම් මේ හිතේ රාගය දුරු වෙන්න ඕනේ. ඡන්දය දුරු වෙන්න ඕනේ. තණ්හාව දුරු වෙන්න ඕනේ. ඇඟෑලුම්කම් පැවැත්වීම නවතින්න ඕනේ. උපාදාන කිරීම, ග්‍රහණය කිරීම නවතින්න ඕනේ. එහෙනම් හිතට නිදහසක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙතන විස්තර කරන අදිඨාන අබිනිවේෂ අනුසය. තවත් අවස්ථා තුනක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට යමක් හා සම්බන්ධයෙන් යම්කිසි මතයක් දරන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණක් පිළිබඳව අපි හිතින් හදාගත්ත හිතින් තනාගත්ත මතයක්. අපි කියන දැඩි මතයක්. මේක මෙහෙම විය යුතුයි. මේකේ පාට මෙන්න මේකමයි. ඉතින් වෙන කෙනෙක් කිව්වොත් නෑ ඒකේ පාට මෙන්න මේකයි කියලා. ඉතින් අපි ඒකත් එක්ක ඔන්න එයත් එක්ක සටන් කරන්න යනොත් අපිට පුළුවන්. අපි හිතින් ගත්ත දැඩි මතයක්. අපිට හිතින් ගත්ත දැඩි මතයක් උනත් ඇසුරු කරනවා නම් අපේ හිත. අපි ඒක අල්ලගෙන නම් ඉන්නේ. ඒක බදාගෙන නම් ඉන්නේ. ඒක වෙනුවෙන් නම් අපි සටන් කරන්නේ. ඉතින් ඒ කියන්නේ එතනත් අපි අහුවෙලා තමයි ඉන්නේ. චේතසෝ අදිත්‍ථාන. නැත්නම් අබිනිවේෂ. ඒක අස්සට බැහැගෙන, ඒක අස්සට රිංගාගෙන. අරමුණක් අස්සට අපි නිකන් රිංගගෙන ඉන්නේ. මුලදී නිකන් තියෙන්නේ අරමුණ ගාවට යෑමක්. අපි තුමු මාක් හරේ ලස්සන ගීතයක් අපිට ඇහුණා. දැන් ඉතින් අපි ඒකට නිකන් ලං වෙලා බලනවා. පොඩ්ඩක් ඒ ඇහෙන දිහාවට පොඩ්ඩක් කිට්ටු කළා අපි. නිකන් ඈතින් නම් ගීතරාවේ ඇහුනේ. අපි දැන් පොඩ්ඩක් ඒක හොඳින් අහගන්න කියලා ළඟට කිට්ට වෙනවා. ඒක නිකන් හරියට අර උපය කියන අවස්ථාව වගේ. මොකද නිකන් ඇසුරක් කරන්න දැන් පටන් ගත්තා. මේ ගාවට කිට්ට වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක නිකන් ඇඟැලුම් කමක් පවත්වන්න පටන් ගත්තා. ඒක මට්ටමක්. ඊට පස්සේ දැන් ඔන්න ඒක ගැන තව විස්තර බලනවා. ඒක ගැන හිතනවා, ගායකයා ගැන මතක් කරගන්නවා, ගායිකාව ගැන මතක් කරගන්නවා, ඒකේ තාලය ගැන මතක් කරගන්නවා, ඒකේ හැඟීම් ගැන මතක් කරගන්නවා, Taman ඒක රස විඳපු හැටි ගැන මතක් කරගන්නවා. එහෙමත් නැත්නම් අපි හිතමු ඒක අපි කියපු හැටි මතක් කරගන්නවා. ඒක දැන් ඔන්න පොඩ පොඩ මුමුණනවා. ඒකේ වචන මතක් වෙනවා, ඒකේ අර්ථය මතක් වෙනවා. දැන් ඉතින් ඇස් දෙක පියාගන්නවා. දැන් ඔන්න සම්පූර්ණයෙන් මේක අසර රින්ද ගත්තා. සම්පූර්ණයෙන් දැන් මේ ගීත ලෝකයක දැන් ජීවත් වෙනවා. සංගීත ලෝකයක ජීවත් වෙනවා. ඔන්න ඔක තමයි අභිනිවේෂ කියලා කියන්නේ. සම්පූර්ණ මේක අස්සට දැන් බැහැගත්තා, රිංග ගත්තා. ඒකට නිකන් හිත කොටු වුණා. ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී අපි තුමු දැන් ගීතය නැහැ. ඒකක් මොකක්වත් ඒ සින්දුව දැන් මේ වෙලාවේදී ඇහෙන්නේ නැහැ. නමුත් මේ රසවින්දපු ගීතය අනුසාරයෙන් අපේ හිතේ යම්කිසි සංඥා මට්ටමක් තැම්පත් වෙලා තියෙනවා. ශබ්ද සංඥා වෙන්න පුළුවන්, රස සංඥා වෙන්න පුළුවන්, ශබ්ද සංඥා වෙන්න පුළුවන්, අපි හිතමු රූප සංඥා වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයක හෝ සංඥා මට්ටමක් අනුසේ වශයෙන් පැකගෙන තියෙන්න පුළුවන්. ඒතර මේ අපි අසුර කරන ඕනම අරමුණක් වඩ වඩා අසුර කරන්න ගිහිල්ලා ඒකත් එක්ක බැඳෙන්න ගිහිල්ලා ඒකම ඒකම නැවත නැවත හිතන්න කල්පනා කරන්න ගිහිල්ලා අන්තිමට ඒ අරමුණ නැතත් හිත ඇසුනේ ඒ ඒ අරමුණ හා සම්බන්ධ යම්සින් යම් මණ්ඩි ටිකක් යම් ඡායාවක් ඒකෙන් ලබාගත් යම්සි ලක්ෂණ ටිකක් හිත ඇතුලේ නිකන් තැම්පත් වෙලා තියෙනවා අටුවම් බහැලා තියෙනවා මේක තමයි අනුසය වශයෙන් සාමාන්‍යයෙන් කතා කරන්න තියෙන්නේ එතකොට මේ අරමුණ මේ වෙලාවේදී ක්‍රියාත්මක නොවුනත් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවුනත් ඒ අරමුණෙන් කලින් අවස්ථාවක ලැබපු ඇසුරත් එක්ක අපි උකහාගත්ත යම්සේ සාරයක් නම් නිමිති ප්‍රමාණයක් හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒක වුණත් අපේ හිතට බැඳෙන්න ප්‍රමාණවත්. ඒකයි සමහරවිට අපි භාවනාවක් එහෙම කරද්දී හොඳට දැන් ඇස් දෙක පියාගෙන ඉන්නවා මොකක්වත් රූප පේන්නේ නැහැ. ඊට පස්සේ හිත ටික ටික එකඟ වෙනවා අපි තුමා ආනාපාන සතිය වඩන්නේ. අර පොඩ පොඩ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ආශ්වාසය ප්‍රශ්වාසය ගානේ හොඳට අවධානයෙන් ඉන්නවා. ඒකට මේ අවධානය මත ටික ටික හිත දැන් සංසුන් වෙනවා, තැම්පත් වෙනවා. ඊළඟට ආශ්වාසය තුනී වෙනවා. අපි තුමු ඔන්න ආශ්වාසය නොදැනී යනවා. නොදැනී ගියාට පස්සේ ඔන්න එක පාටම ඔන්න අපි තුමු ඔන්න චෛත්‍යයක් පේන්න ගන්නවා. ඉවන්න ලිසාය පේන්න ගන්නවා. ඉතින් මේ ඇස් දෙක පියාගෙන ඉන්නේ. හැබැයි මේ ළඟට ගියා වගේ රුවන්වැලි සෑය පේනවා. ඉතින් මෙතන මේ මනසෙන් හදලා දීපු සංඥාවක් තියෙනවා. අපි අතීතයේ අපි හිතමු කාලයකට කලින් අනුරාධපුරයේ ගිහිල්ලා රුවන්වැලි සෑය දැකලා ඒක පැදකුණු කළා. බුදුමාකාර ශ්‍රද්ධාවකින් ගෞරවයකින් ඒක ඇසුරු කළා. ඒ අරමුණ ඇසුරු කළා. දැන් මේ පසු වේලාවකදී දැන් මේ වෙලාවේදී රුවන්වැලි සෑය අපේ ඉදිරියේ නැහැ. ඇස් දෙකත් වහලායි තියෙන්නේ. ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඒත් අර අරමුණක් හිතට ලොකුවට නැති වෙලාවේදී අර හිතේ තැම්පත් වෙලා තිබිච්ච ඒ අනුසය ධර්මයන් දැන් ඔන්න එළියට එනවා. එතකොට අන්න ඒවා මතක් වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු ඒ විදිහට හුස්ම රැල්ල තුනී වේගන යනකොට අපි එකපාරටම ඔන්න අපි ඇසුරු කරපු අපි ආලයක් කරපු තැනැත්තෙක් ආදරය කරපු කෙනෙක් හිත ගිය තැනැත්තෙක් හිත ගිය තැනැත්තියක් ඔන්න එකපාරටම මතක් වෙනවා. එයාගේ ඡායාව පේන්න ගන්නවා. එයාගේ රූපය පේන්න ගන්නවා. එයා නිකන් බොහොම ලස්සනට hina වෙලා අපි දිහා බලන් ඉන්නවා වගේ පේන්න ගන්නවා. හැබැයි ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඉතින් එතකොට දැන් බය වෙනවා මොකද මේ එකපාරට මෙයාව මට මතක් වුනේ. ඉතින් කෙනෙක් බය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර අපේ හිතේ මුල් ගහගෙන තියෙන ඒ අරමුණ මේ වෙලාවේදී අසුරු නොකලා ඒ අරමුණෙන් උකහාගත්ත නිමිති ඒ අරමුණෙන් වහාගත්ත යම්සි රසයක් අපේ හිත ඇතුළේ තැම්පත් වෙලා තියෙනවා. අර හිතට ඒ තරම් ආහාර නැති වෙලාවකදී විඥාණයට සැලකේතු තරම් ආහාර නැති වෙලාවකදී විඥාණය ඒ අපේම හිත මුලා කරලා ඒ සංඥාවක් එළියට දාලා ඒක මත පෝෂණය වෙන්න උත්සාහ කරනවා. ඉතින් අපි මේක තේරුම් ගත්තේ නැත්නම් භවනා කරනකොට ඉතින් අපි දන්නේම නැහැ මේකට අහු වෙනවා. අපිට අමතක වෙනවා අපි මේ S2 වහගෙනයි ඉන්නේ කියලා. ඒ වෙනුවට දැන් මේ S2 අරගෙන ඉන්නවා වගේ පේන මේ රූපෙට අපි රැවටිලා ඒකට නමක් දීලා ඒකට ඇඟැලුම්කම් පවත්වමින් අපි අහවලා දැක්කා අහවලා දැක්කේ මෙන්න මේ මේ හේතුව නිසායි කියලා ඊට පස්සේ ඒකට වෙදකම් කරන්න පටන් ගන්නවා. ඉතින් වගේ සෑහෙන පැටලෙන අවස්ථාවක් තමයි මේ සංඥා මට්ටම. එතකොට මේ යම් හෝ වෙලාවකදී අපේ හිතේ අනුසයක් ක්‍රියාත්මක වෙන්න ගත්තාම, සක්‍රිය වෙන්න ගත්තාම ඔය වගේ පැටලවිල්ලකට අපි ලක් වෙන්න පුළුවන්. දැන් මේ මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ අන්දමින් රූප ධාතුව කෙරෙහි නැත්නම් රූපස්කන්ධය කෙරෙහි තථාගතයන් වහන්සේගේ හිතේ කිසිම ඡන්දයක් නැහැ. ආසාවක් නැහැ. රාගයක් නැහැ. ඒක ඇසුරු කිරීම නිසා ලැබපු නාගනිශ්‍රිත සතුටක් නැහැ. ඒ කෙරෙහි තණ්හාවක් නැහැ. ඒකට ලං වී සිටීමක් නැහැ. ඒක උපාදාන කිරීමක්, ග්‍රහණය කිරීමක් නැහැ. ඒක හා සම්බන්ධයෙන් ධර්ම දැඩි මතයක් නැහැ. ඒකට බැහැ ගැනීමක් නැහැ. ඒ තියා එහා සම්බන්ධ අනුශයක්වත් නැහැ. ඒ තේ තථාගතස්ස පහීනා. ඒ සියල්ලම තථාගතයන් වහන්සේගේ හිතින් ප්‍රහාණය වෙලා තියෙන. උච්චින්න මූලා. හරියට නිකන් මේ මුලින් ගලවලා දාපු තල් ගහක් වගේ හැල්ලා තියෙනවා. අනභාව කතා. නැවතත් උපදින්න බැරි තත්වයකට විනාශ කරලා තියෙනවා. ආයතින් අනුපාද ධම්ම. දැන් නැවත උපදින්න බැරි තත්වයකටපත් කරලා තියෙනවා. තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති. ඒ නිසායි මේ තථාගතයන් වහන්සේ ගයක් ඇසුරු නොකරන තැනක් කියලා දේශනා කරන්නේ. يعني ගැඹුරු අර්ථයෙන් ගත්තොත් මේ බුදුරජාන් වහන්සේට සේනාසනයක් නැහැ, නිවසක් නැහැ, නැත්තම් කුටියක් නැහැ කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. උන්වහන්සේගේ විඥාණය රූපස්කන්ධයක් ඇසුරු කරගෙන ඒ තුල බැහැගෙන ඒ තුල පිහිටාගෙන ඒකෙන් සතුටු වෙමින් ඒ කෙරෙහි තණ්හාවකින් ඒ කෙරෙහි ආසාවකින් බැඳීමකින් වාසය කරන්නේ නැහැ. ඒ කෙරෙහි කිසිම දැඩි මතයක් දරන්නේ නැහැ. ඒ අස්සට රින්ද ගන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඒ කෙරෙහින් ආපු කිසි අනුසයක් උන්වහන්සේගේ හිතේ නිකන් කහටක් පැල්ලමක් උන්වහන්සේගේ හිතේ නැහැ. ඉතින් පැහැදිලි හිතක්, සැහැල්ලු හිතක්, පිරිසුදු හිතක්, පවිත්‍ර හිතක්. අර ඇසුරු කරපු රූප ධාතුවකින් උපාදාන නොවෙච්ච හිතක්. අතීතයේ අසුරු කරපු දෙයක් හෝ සම්බන්ධයෙන් උපාදාන නොවන හිතක්. වර්තමානයේ අසුරු කරන රූපයක් හා සම්බන්ධයෙන් උපාදාන නොවන හිතක්. අනාගතය ගැන හිතා ගනිමින් උපාදාන නොකරන හිතක්. තේයන්දමින්ම මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා වේදනා ධාතු යකෝ ගහපති යෝ චන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ උපයෝපාදාන චේතසෝ අදිඨාන අබිනිවේසා චේතතාවගස්ස පහිනා උච්චින්න මූලා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝපසාරීති උච්චති වේදනාව හා සම්බන්ධනොත් ඒ වගේමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ වේදනා ඇසුරු කරමින් ඒවා බැඳෙමින් ඒවා ගැලෙමින් ඒවා උපාදාන කරමින් ඒවට බැහැ ගනිමින් ඒවා අස්සට රිංගා ගනිමින් ඉන්න තත්ත්වයක් තථාගතයන් වහන්සේගේ හිතේ නැහැ. කොතරම් මිහිරි වේදනාවක්, සැප වේදනාවක් භුක්ති විඳක් ඒක කෙරෙහි බැඳීමක්, කාලයක්, ආසාවක්, තණ්හාවක්, ඡන්දයක් උන්වහන්සේගේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒක අස්සර බැහැ ගැනීමක් ඒ නිසා සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කොටු වීමක්, ඒ තුළට රිංගා ගැනීමක්, ඒක උපාදාන කිරීමක්, ග්‍රහණය කිරීමක්, ඒ හා සම්බන්ධ මත ප්‍රකාශ කිරීමක්, ඒක දැඩිව බදා ගැනීමක්, ඒකෙන් ඒකෙන් හිත තුළ ක්‍රියාත්මක වෙන නිකන් රොඩු වගේ හරියට නිකන් අනුසය තත්ත්වයක් ඒකක්වත් නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාවකින් නොකැලසිච්ච හිතක්. ඉතින් අදහස් වෙන්නේ වේදනාවක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට දුක් වේදනාවක් ලැබිලා තියෙනවා. විඳලා තියෙනවා. සැප වේදනාවක් ලැබිලා තියෙනවා විඳලා තියෙනවා උපේක්ෂා වේදනාවක් ලැබිලා තියෙනවා විඳලා තියෙනවා නමුත් මේ එකම වේදනාවක් හා සම්බන්ධයෙන් මගේ කියාගෙන මම කියාගෙන ඒකට බැහැගෙන ඒක අසර රින්දගෙන සංහාවෙන් වැළඳගෙන හිටපු බවක් පේන්න නැහැ ඊට පස්සේ දේශනා කරනවා ඒ වගේම සංඥා ධාතුව ඒ තියෙන්න පුළුවන් සංඥා ධාතුව කෙරෙහි විවිධාකාර සංඥාවන් කෙරෙහි අන්න ඒ බඳු නොබැඳුණු තත්ත්වයක් විවිධාකාර සංඥා පේනවා වෙන්න පුළුවන්. විවිධ නිමිති පේනවා වෙන්න පුළුවන්. නමුත් එකක් එක්කවත් වැඩි ඇයි හොඳයි යක් පැවැත්වීමක් හිත ඒවා එක පැටලී ගැනීමක් ඒවත් එක්ක සතුටු වෙන්න යෑමක් ඒවෙන් ආස්වාදයක් ලැබීමක් ඒවා තුල බැහැ ගැනීමක් ඒ අස්සට රිංගා ගැනීමක් උපාදාන කිරීමක් ග්‍රහණය කිරීමක් සිද්ධ වෙන්නේ ඒ විදිහටම විස්තර කරන සංස්කාර ධාතුත් කෙරෙහි සංඛාර ධාතුයා යෝගහපති යෝ චන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේස අනුසයං තේ තථාගතස්ස පහින උච්චින්න මූල තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති මේක සංස්කාරයන් කෙරෙහි කිසිම තණ්හාවක් ආසාවක් බැඳීමක් ඒ කෙරෙහි පැටලී ගැනීමක් ඒකට බැහැ ගැනීමක් අසුර රිංගා ගැනීමක් නැහැ හිත සංස්කාර සමතේක වාසය කිරීමක්. සංස්කාරයන් සමනය කරගෙන වාසය කිරීමක්. ඒකයි බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ මේ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සේ කරපු ප්‍රථම උදානයේ පවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විසංඛාරගතං චිත්තං. දැන් උන්වහන්සේගේ හිත විසංඛාරගත තත්වයකටපත් වුණා. ඒ සංස්කාරයන් කෙරෙහි පැටලී ගැනීමක් නැහැ. සංස්කරණ කිරීමක් නැහැ. අපි තුමු දැන් අපි නම් වාක්කාරී රූපයක් දැක්කාම ලස්සන අපි තුමු මලක් දැක්කා. එතකොට මේ මල අල්ලගෙන ඉතින් අපි රටේ නැති දේවල් කරනවා. මේ මල සුවඳයි කියලා ඉතින් ඔන්න ළඟට යනවා. ඊට පස්සේ මේක හැඩයි කියලා අපි මේ ඡායාරූපයක් ගන්න හදනවා. ඊට පස්සේ මේ ඡායාරූපය තව කොහේ හරි පළ කරන්න හදනවා. ඒක හා සම්බන්ධ කරගෙන ඔන්න අපි නිසදසක් ලියනවා. ඔන්න කවියක් ලියනවා. ඒක රාමු කළා ඊට පස්සේ ඔන්න අපේ කාමරේ එල්ල ගන්න හදනවා. නැත්තම් මේ බල කඩලා ගෙනihinලා කාට හරි දෙන්න කල්පනා කරනවා. ඒතර මේ දැකපු මල අල්ලගෙන අපි පුදුමාකාර විදිහට සංස්කරණ රාශියක් අපේ හිත ඇතුලේ කරනවා. මේ මලක් කියලා එතනින් දැකලා එතනින් අවසන් කළා. අපේ හිත මෑත් කරගන්න, හිත එකෙන් නිදහස් කරගන්න අපි උත්සාහයක්වත් දරන්නේ අපි ඒ වෙනුවට මේ දැක දැකපු මල අල්ලගෙන නටනවා. දැකපු මල අල්ලගෙන අපි නිසඳස් ලියනවා, කවි ලියනවා, ගාථා ලියනවා. ඊට පස්සේ ඉතින් අපි ඒක පූජා කරන හැටි එක්ක වෙන කල්පනා කරනවා. ඉතින් එක එක්කෙනාගේ අභිරුචිය පරිදි විවිධාකාර සංස්කරණ රාශියක් අපේ හිත ඇතුළේ සිද්ධ වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ සමාජයේ මලක් දකින්නවා වෙන්නේ නැති. නමුත් එතනින් එහාට මොකක්වත් ඒක සම්බන්ධ සිතුවිලි ජනිත කරගෙන ප්‍රපංච කරගෙන ඒකේ පැටලී ගැනීමක් ඒ තථාගතයන් වහන්සේගේ හිතේ නැති බව. දැන් මේ සංස්කාර ධාතුව කෙරෙහි කරන ඒ විවරණය අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේකත් එක්කම ඉතින් අපිට ඕනනම් තව කිට්ටු කරගන්න පුළුවන් අර බාහිය ස්වාමීන් වහන්සේට බුදුරයන් වහන්සේ දීපු අවවාදය දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති දැන් එතකොට මෙතන තියෙන එක්තරාන්දමක හික්මීමක් යම්සි යෝගාවචරයේ සමහර විට ටික කාලයකට මෙබඳු සංස්කරණ නොකරන හිතක් මත නැත්නම් සංස්කරණ අඩු හිතක් අත්දකින්න වෙන්න පුළුවන් අපි හිතමු යා යම්සි විපස්සනාවක් වඩනවා නැවත නැවත මේ රූපයට නැත්නම් මේ කයට එයාගේ අවධානය යොමු කරනවා. ඒ කය හා සම්බන්ධ යථා තත්ත්වය දැන් එයාට පොඩ පොඩ අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේකේ දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒවා හැසිරීම දැන් එයා හොඳට නිරීක්ෂණය කරනවා. අස්පනා පිට මේ ඒගොල්ලෝ හැසිරෙන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් දැන් මේ යෝගාචරණ ලැබෙනවා. ඒ හරහා අන්න එයාගේ හිතේ යම්කිසි විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා. ඒතර මේ විපස්සනා නුවණ පොඩ පොඩ උදව් කරනවා ඒ අරමුණෙන් හිත මෑත් කරගන්න. අරමුණේ පැටලී ගන්නවා වෙනුවට අරමුණ උපාදාන කරනවා වෙනුවට අරමුණ උපාදාන නොකර ඉන්න අරමුණේ පැටලෙන්නේ නැතුව ඉන්න ඒ විපස්සනා නුවණ හිතට යම්කිසි අවබෝධයක් ඇති කරලා දෙනවා. මේ අවබෝධය නැති නිසා තමයි හිත ගිහින් උපාදාන කර කර තිබුණේ. හිත පිහින් පැටලී ගත්තේ. හිත අස්සර රිංග ගත්තේ. ඒ ගැන මත ප්‍රකාශ කරන්න ගියේ. ඒක මගේ කියාගන්න ගියේ. ඒක මම කියාගන්න ගියේ. නමුත් දැන් අර ආපු විපස්සනා අවබෝධය ඒ පැටලීම් ටික ඔක්කොම ලිහලා සම්පූර්ණයෙන්ම හිත නිකන් පැත්තකින් තියලා ඒ දැකපු රූපයත් හිතත් අතර යම්සි පරතරයක් ගොඩනගාගෙන දැන් සැහැල්ලු හිතක් පවත්වන්න යම්සි අවස්ථාවක් සලස්වලා දෙනවා. ඒතර ඔය தত্ত্বය දැන් යෝගාචරයේ තමන්ගේ භාවනාවදී අත්දැක්කට මොකද? ඒත් ආයෙත් ගිහිල්ලා හිත උපාදාන කරන්න පුළුවන්. ආයෙත් ගිහින් පැටලේ ගන්න පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා හික්මෙන්න කියලා. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති. මේ දැකපු දේ දැකපු මතින් නතර කරන්න උත්සාහත් වෙන්න. තමන්ට තේරලා තියෙනවා එහෙම හැකියාවක්, ශක්තියක් හිත ඇතුලේ තියෙනවා කියලා. දැන් දැන් උත්සාහත් වෙන්න ඒ හැකියාව දිගට පවත්වා දැකපු දේ එක්ක පැටලෙන්නේ නැතුව හිත පවත්වන්න උත්සාහත් වෙන්න. ඒකට වුමනා කරන ශක්තිය තමයි අර විපස්සනා නුවණකින් ලබලා දුන්නේ. දැන් ඉතින් තමන්ගේ පැත්තනොත් පොඩ්ඩක් ඒ ශක්තියත් පාදක කරගෙන ඉක්මීමකුත් පාදක කරගෙන ඉන්ද්‍රිය සංවරයකුත් පාදක කරගෙන සීලයකුත් පාදක කරගෙන උත්සාහත් වෙන්න දැන් දැකපු දේ දැකපු මතින් අතර අතහැරලා දාන්න. නතර කරගන්න. හිත ඒ කාලේ කතන්දර ගොතන එක වළක්ව ගන්න. ප්‍රපංච කරන එක වළක්ව ගන්න. ඒක දැන් ඒකෙනෙහි යම්සි උත්සාහයක් දරන්න, හික්මීමක් ඇති කරගන්න. ඒ වගේමයි යම්සි දෙයක් ඇහුණා නම් අර කලින් විස්තර කරා වගේ ඒක මත පැටලීගෙන ඒක අසර රින්ගගෙන ඒ සින්දුව කියාගෙන තමනුත් මේ ඒකෙන් මත් වෙන්න යනව වෙනුවට ඇහුණා ඇහුණ මතින් නතර කරගන්න. ඒ ගැන සිතුවිලි පහල කරන එක පුළුවන් තරම් අඩු කරගන්න. ඒ ගැන ප්‍රපංච කරන එක සිහිනමවන එක පුළුවන් තරම් අඩු කරගන්න. හිත සංසුන්වම තියාගන්න. අපිනම අපි සක්මන් මළුවක සක්මන් කර කර හිටියේ බොහොම සැහැල්ලු හිතක් තිබුණේ. හිත තිබුණේ අපිටම කයේ. එහෙනම් කයෙන් හිත තියාගන්න අර එක දිගට දිගට පැටලීගෙන යන්න එපා. තවත් ටිකක් එහාට ගිය යෝගාවචරේ අපි හිතමු එයා සක්මන් මළුවක හිටියේ. හැබැයි හිත කොහෙවත් නොපිහිටි තත්වයක තිබුණේ. කිසිවක් උපාදාන නොකරන තත්වයක තිබුණේ. ඒ වෙලාවේ තමයි ඔන්න සින්දුවක් ඇහුනේ. ඉතින් එයාට පුළුවන් නම් ඒ සින්දුව ඇහුණා ඇහුණ මතින් අතර කරගන්න. දැනටත් ඇහෙනවා හැබැයි ඒක එක්ක පැටලෙන්නේ නැතුව, ඒවා ගැන හිතන්න යන්නේ නැතුව, හිතේ දැනට තියෙන සංසිඳීම, හිතේ දැනට තියෙන මේ පැටලිච්ච නැති ගතිය, සැහැල්ලු ගතිය, උපාදාන නොකරන තත්ත්වය, නිදහස් තත්ත්වය රැකගෙන ඒ ශාන්ත භාවය රැකගෙන ඒ ප්‍රණීත භාවය රැකගෙන කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි වකින්නේ. ඒකට තමයි මේ බුදුරජාණන් වහන්සේ ඒ බාහිය තාපසතුමාව උනන්දු කරන්නේ. සුත්තේ සුතමත්තම් භවිස්සති. බාහිය ඔබ මෙන්න මේ ආකාරයෙන් හිටෙන්නේ. ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න. ඒ වගේමයි නාසයට ගඳ සුවඳ දැනෙන්න පුළුවන්, දිවට රස දැනෙන්න පුළුවන්, කයට ස්පර්ශයන් දැනෙන්න පුළුවන්. මුතේ මුතමත්තම් භවිස්සති. හැබැයි මේ දැනෙච්ච දේවල් එතනින් නතර කරගන්න ඉන් එහාට කතන්දර ගන්න යන්න එපා. ඒවත් එක පැටලෙන්න යන්න එපා. විඥාණය ගෘහයක් ඇසුරු කරවන්න යන්න එපා. දැන් මේ නිදහස් කරගත්ත විඥානයක් තියෙනවා. විපස්සනාවක් කරහා තමන් වඩපු ප්‍රතිපදාවක් කරහා විඥාණයට හැකියාවක් ලැබිලා තියෙනවා නිදහසේ ඉන්න. ගලයක් ඇසුරු නොකර ඉන්න. ගලයක් අසර රිංගගන්නේ නැතුව ඉන්න. ස්වාධීනව වාසය කරන්න. විඥාණයට අවස්ථාවක් ලැබිලා. ඉතින් මේ හැකියාව, මේ කුසලතාවය දැන් මේ ප්‍රතිපදාවක් කරහා විපස්සනාවක් කරහා ලබාගත ලබාගත හැකි ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි සත්‍යපට්ඨානයක් දිනු කරද්දී ප්‍රතිඵලයක් වශයෙන් යෝගාවචරයවක භුක්ති විඳින්න ඉඩ තියෙනවා. කොහොමද එතකොට එයා ඒ සතිපට්ඨානයක් දිනු කළා අපි තුමු වේදනා වේදනානුපස්සනාවක් යා වැඩුවා. වේදනානුපස්සනාව වඩනකොට විවිධ වේදනාවන් පැන නගින ආකාරය තේරුම් ගත්තා. සැප වේදනා හට ගන්නවා නැතිලා යනවා. දුක් වේදනා හට ගන්නවා නැති වෙලා යනවා. උපේක්ෂා වේදනා හට ගන්නවා නැති වෙලා යනවා. ඒ හට ගන්න හට ගන්න වේදනාවන් නැති වෙලා යන ආකාරය දැක්කා. ඒ හරහාන්න තව යම් පමණක නුවණක් අවදි වුණා. මේ එකම වේදනාවක්වත් ඉන්න ආපු දේවල් නෙමෙයි. ඒ වෙලාව යන්න ආපු දේවල්. කියලා Taman තේරුම් ගත්තා. තව තව ගැඹුරින් ගැඹුරින් මේක නිරීක්ෂණය කරනකොට විපස්සනා වඩනකොට ඊටාම සියුම් මන්දමින් මේ වේදනාවන් ඇතිව නැති වෙන ආකාරය උනත් යෝගාචරයට තේරෙන්න දෙනවා. ඉතින් එතකොට දැන් අර මේවා සැපද මේක දුකද මේක උපේක්ෂාද කියලාවත් වෙන් කරලා අඳුර ගන්න බැරි තරම් ඉක්මනට මේවා ඇතිව නැතුව යනවා. එපමණ ශීක්‍රයෙන් මේවා ඇතිව නැතුව යනවා. තවත් ගැඹුරකින් යෝගාචරයේ තුල විපස්සනා නුවණක් අවදි වෙනවා. ඒ වගේ මට්ටමක තමයි යන්න නිමිති ගන්න බැරි වෙලා. මේක සැපද මේක දුකද මේක උපේක්ෂාද මේ කොතනද මේ පහළ වෙන්නේ කියලාවත් එයාට දැන් නිමිත්තක් ගන්න බෑ. එපමණකට බොහොම සීඝ්‍රයෙන් මේවා ඇතුව නැතුව යනවා. අන්න ඒ වගේ දියුණු වට්ටමකදී තමයි යෝගාවචරයේ හිත මේ නිමිති නොගන්නා තත්වයකටපත් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ තුලින් නිදහස් වීමක් ලබන්න ඉඩ තියෙන්නේ. දැන් අන්න විඥාණයට ඇසුරු කරන්න තැනක් නැති වුණා. එයා හොඳට ඇසුරු කර කර හිතියේ වේදනාවන් මේ ඇසුරු කර කර හිතිය වේදනාවන් අතිශය ශන බංගුරයි. ශීඝ්‍රයෙන් ඇතිව නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් වේදනාව මේ විඥාණයට වේදනාව ඇසුරු කරගන්න බැරි තත්ත්වයක් හට ගන්නවා. අපිට යෝගාවචරය දක්ෂණම් මේ වෙලාවේදී වේදනාවන්ගෙනුත් ඇසුරෙන් හිත නිදහස් වුණා. නැත්නම් විඥාණය නිදහස් වුණා. ඒ වෙලාවේදී යාට පුළුවන්කමක් ලැබුණා නම් රූපයකුත් උපාදාන නොකර ඉන්න. සංඥාවකුත් උපාදාන නොකර ඉන්න. සංස්කරණත් නොකර ඉන්න අන්න අන්න විඥාන නිදහස් තත්ත්වයකටපත් වෙනවා. නොපීති තත්වයකටපත් වෙනවා. ගයක් ඇසුරු නොකරන විඤ්ඤාණ තත්ත්වයක් ඔන්න දැන් හිත ඇතුලේ හටගන්නවා. අනෝකසාරීති උච්චති කියලා මේ තථාගතයන් වහන්සේට කෙරෙහි පවත් මේ දේශනා කරන්නේ ඒකයි. එතකොට මේ විඥාණය රූපයක් ඇසුරු නොකරන තත්ත්වයක්. වේදනාවක් ඇසුරු නොකරන තත්ත්වයක්. සංඥාවක් ඇසුරු නොකරන තත්ත්වයක්. සංස්කාරයක් ඇසුරු නොකරන තත්ත්වයක්. ඒ ඇසුර ඇත්තටම බරපතල ඇසුරක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කලින් විස්තර කරා වගේ ඒකේ තුලට බැහැ ගැනීමක්, ඒකේ läග ගැනීමක්, ඒකේ පිහිටා ගැනීමක්, ඒ තුලෙන් පෝෂණයක් ලැබීමක්, ඒකෙන් සතුටක් ලැබීමක්, ආස්වාදයක් ලැබීමක්, ඒ තුලම අත්තට රිංගාගෙන සිටීමක් තමයි පළපදියම් වීමක් තමයි සාමාන්‍ය ගයක් ඇසුරු කරනවා කියලා කියන්නේ. නමුත් නිකාම් මේ ඒක දැක්ක දැක්ක මතින් නතර වුණා නම්, ඇහුණා ඇහුණ මතින් නතර වුණා නම් දැනුණා දැනුණා මතින් නතර වුණා නම් ඊතර සිතෙල්ලකුත් ආවා එපමණකින් නතර වුණා නම් අන්න ඒ බැහැ ගැනීමක් දැන් හිතේ සිද්ධ වෙන්නේ විඥානේ ඒක ඇසුරු කරගෙන ඒක තුල බැහැගෙන එහෙම සිටීමක් සිද්ධ වෙන්නේ එහෙමනම් අන්න ඒකට කියනවා අනෝකසාරීති උච්චති යමක් ඇසුරු නොකරන දෙයක් ඇසුරු නොකරන තත්ත්වයක් තමයි විඥානේ තියෙන්නේ ඉතින් මේ කොටසේදී මේ සූත්‍ර දේශනාවේදී විඥානයක් විඥානයත් ඇසුරු කරන තත්ත්වයක් ගැනත් විස්තර වෙනවා. ඒක උපේ සූත්‍රයේදී මට ඇත්තටම හම්බුනේ නැහැ. එසේ නමුත් මේ ආදිත්‍යකාණ සූත්‍රයේදී විඥාන ධාතුවකෝ ගහපති මේ ඡන්தோ යෝ රාගෝ යානන්දි ඒ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා විඥානයක් විඥානය අසුර කරන තත්වයකුත්. එසේ නමුත් ප්‍රධාන වශයෙන් උපේ සූත්‍රයේදී එහෙම විස්තර කරන්නේ ඒ අනිකුත් ස්කන්ධ හතර පාදක කරගෙන. අනිකුත් ස්කන්ධ තුල පිහිටාගෙන ඒකක් අසුර කරගෙන ඉන්න තත්වයයි ඉතින් අපි ඒක වඩා නිවැරදි කියලා සලකන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ එතන දේශනා කරන්නේ. එතකොට යම් හෝ වෙලාවකදී අපි විපස්සනාවක් වඩලා අපි තුමු ධාතු කර්මස්ථානයක් වගේ කායානුපස්සනාවට අදාළ රූපස්කන්ධයට අදාළ ධාතු කර්මස්ථානයක් වගේ දෙයක් වඩලා එතනින් හිත තණ්හා කරන එක කෙටි කලකට හෝ වළක්වන්න පුළුවන්. ඒවා උපාදාන කරන කරන එක ටික කලකට හරි වළක්වන්න පුළුවන්. ඊළඟ අපි තුමු වේදනානුපසනාවක් එහෙම වඩලා වේදනාව උපාදාන කරන එක ටික කලකට හෝ වළක්වන්න පුළුවන්. ඊළඟ චිත්තානුපසනාව ධම්මානුපසනාවක් වඩලා ඒ සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය උපාදාන කිරීම ටික කලකට හෝ වළක්වන්න පුළුවන්. ඔන්න වගේ අවස්ථාවකදී විඥාණය කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයක්. ගයක් ඇසුරු නොකරන තත්ත්වයක්. කොහෙවත් läගගෙන නොසිටීමක් යෝගාචරයට අත්දකින්න පුළුවන් නම් ඒතර මෙන්න මේ සූත්‍ර දේශනාවේදී මේ දෙවැනි කොටස සුළු හෝ වශයෙන් හේයෝගාචරය අත්දකින්න ලැබෙනවා. ඉතින් එතකොට අපිට මේ එක රහත් වෙන්න බැරි වෙයි එකපාරටම සියල්ල සම්පූර්ණ කරගන්න බැරි වෙයි එකපාරටම. නමුත් මොහොතක් හෝ සුළු කාලයක් හෝ මේ අපි වඩන ප්‍රතිපදාවක් කරහා වඩන විපස්සනාවක් කරහා යෝගාචරයට පුලංකමක් ලැබෙන්න ඉඩ තියෙනවා. මේ වගේ කිසිවක් ඇසුරු නොකරන ගයක් ඇසුරු නොකරන විඥාන තත්ත්වයක් අත්විඳින්න. ඒකට තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ සතිපට්ඨානය වැනි ප්‍රතිපදා මුල් කරගත්ත දේශනාවන් වලද වලදී මූලිකත්වය දීලා තියෙන්නේ. ඒ සඳහායි ඉල්ලයක් අපිට ලබලා දීලා තියෙන්නේ. ඒ සඳහායි යම් යම් ක්‍රමවේදයන් කියලා දීලා තියෙන්නේ. කමඨහන් දීලා තියෙන්නේ. ඒ බඳු කමඨහනන් දිනු කරන්න දිනු කරන්න ප්‍රතිපදාවක් දිනු කරන්න දිනු කරන්න ඒ විඥානයේ තියෙන බැහැ ගන්න తত্ত্বය, ගයක් ඇසුරු කරන తত্ত্বය තමයි අඩු කරගෙන අඩු කරගෙන යන්නේ. එයාට ලැබෙන පෝෂණය තමයි අඩු කරගෙන අඩු කරගෙන යන්නේ. එයාට ලැබෙන විඥාණය ලැබෙන ආහාරය තමයි අඩු කරගෙන අඩු කරගෙන යන්නේ. විඥාණය විඥාණය හීන වීමක්, දීන වීමක්, දෙයක් අහිමි වීමක් තමයි යාට සිද්ධ වෙන්නේ. ඉතින් බඳු තත්වයක් හොඳට සාර්ථකව යෝගාචරයක් කරගෙන යනවා නම් යම් හෝ වෙලාවකදී යා අපිටම රූප කර්මස්ථානයක් එහෙම දිනු කරගෙන නම් යන්නේ. ඒ වෙලාවේදී හිත රූපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම්, ඒ කියන්නේ විඥාණයට රූපගේ අහිමුණා නම්, එතෙන්දී ඉතින් අපිත් තේරුම් ගන්න ඕනේ දැන් එයාට වේදනා ගියෙත් නොදී ඉන්න. සංඥා gedarat නොදී ඉන්න, සංස්කාර gedarat නොදී ඉන්න. එහෙමනම් අන්න යාව සම්පූර්ණයෙන්ම අපිට නිදහස් කරගන්න අවස්ථාව තියෙනවා. මේව හරියට නිකන් ගියක් කියලා කිව්වට හිර ගෙවල් කියලා කියන්න පුළුවන්. රූප හිර gedarin හිත නිදහස් වීමක්. වේදනා හිර gedarin හිත නිදහස් වීමක්. සංඥා හිර gedarin හිත නිදහස් වීමක්. සංස්කාර නැමැති හිර gedarin හිත නිදහස් වීමක්. අනිබඳු නිදහස් විඥානයක්